සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදංකා ධම්මස්සවන කාලෝ අයං බදංකා ධම්මස්සවන කාලෝ අයං බදංකා නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්දස්ස මෙත්තා විහාරියෝ භික්ඛු පසන්නෝ බුද්ධ සාසනේ අධිගත්තේ පදං සම්පං සංඛාරූප සමං සුඛං පින්වත්නි පසුගිය දිනක ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් මෛත්‍රී භාවනාව පිළිබඳව විස්තර කරන ලද මගේ ධර්ම දේශනයක් ප්‍රචාරය ඒ ධර්මයේ අහපු බොහෝ දෙනා නැවත ශ්‍රවණය කිරීම සඳහා කැසට් පීසාදිය ඉල්ලන්න පටන් ගත්තා. ඒ බොහෝ දෙනාගේ ඉල්ලීම පිට නැවතත් මේ ධර්ම දේශනාව සිදු කරලා ඒ අයගේ බලාපොරොත්තු ඉෂ්ට කර දීම වශයෙන් තමයි මේ ධර්ම දේශනේ පවත්වන්නේ. මේ ධර්ම දේශනාවේ මාත්‍රිකාව මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාව ඊ타මත්ම ශාන්ත ප්‍රණීත භාවනාවයි. ඉතින් ඒ පිළිබඳව ඉදිරියේදී විස්තර වෙනම හැමදෙනාම ඉතා හොඳින් ධර්ම ශ්‍රවණය කරලා මෛත්‍රී ගුණ වඩලා අවසානයේදී විදර්ශනා භාවනාවට බැහැලා තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන සාන්ත අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. මුලින්ම මාත්‍රෝගා ගාථාවක් ප්‍රකාශ කරන්නට යෙදුණා. ඒක තේරුම මෙහෙමයි. යම් භික්ෂුවක් බුද්ධ ශාසනයේ පහන් සිතින් යුතුව ප්‍රසාදෝ සිතින් යුතුව මෛත්‍රී විහරණයෙන් වාසය කරනමද ඒ යෝගාවචර භික්ෂුව ප්‍රතිපත්ති පිරීමෙන් පැමිණිය යුතු ශාන්ත ශ්‍රේය වූ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම නම් වූ අවේදිත සැපයයි කියන නිවන අවබෝධ කරගන්නවා කියන එකයි සාමාන්‍ය තේරුම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාවේ හැටියට මේ බුද්ධ ශාසනයේ ඊටාම පහන් සිතින් වාසය කරන භාවනායෝගී භික්ෂූන් වහන්සේ තමයි මේ ආනිසංසය ලබන්නේ. අධිගච්ඡේ පදං සන්තං සංඛාරූප සමං සුත්තං ප්‍රතිපත්ති ධර්මයන් පුරලා ප්‍රායෝගික වශයෙන් ධර්මයේ පිළිබඳලා අවබෝධ කරගත යුතු එකක් නිසා නිවනට කියනවා පදං කියලා. නිවන අවබෝධ කරගත්තාම හිතේ තිබෙච්ච සියලු කෙලෙස් නැමැති අශාන්ත ගති නැති වෙලා ගිහිල්ලා ශාන්ත බවටපත් වෙනවා. ඒ නිසා නිමනට සන්තං කියලත් කියනවා. කරණීය මෙත්ත සූත්‍රයේ සන්තං පදං යනුවෙන් මදාරලා තියෙන්නේ මේ තේරුම. සංඛාරූපසම සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම සියලු සංස්කාරයන් සංසිඳී යන්නේ නිවන අවබෝධ කරගත්තාම ඒ නිසා නිවනට කියනවා සංඛාරූපසම කියලා සුඛං නිවනට සුඛං කියනවා අපේ අස්කණ්ණාසාදේ ඉන්ද්‍රියංගෙන් බෙදෙන විඳීම් සැපයක් නෙමේ නිවන. ඒකට තියෙනවා අවේදිත සැපය කියලා. ඒ අවේදිත සැපය නම් වූ නිවන අවබෝධ කරගන්නවා කවුද මේ බුද්ධ ශාසනයේ ඊතා පහන් සිතින් ප්‍රසන්න සිතින් මෛත්‍රී විහෙරණයෙන් යුතුව වාසය කරන යෝගාවචර භික්ෂූන් වහන්සේ මේක තමයි මේ ගාථාවේ සාමාන්‍ය තේරුම ඒ පිළිබඳව දිගින් දිගට විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපට උවමනා කරන්නේ මෛත්‍රී භාවනා මාර්ගය පිළිබඳව තේරුම් ගැනීමට මෛත්‍රී භාවනාව ඊටාම ප්‍රණීත වූ මధుර වූ ශාන්ත භාවනාව මෛත්‍රී භාවනා කළ යෝගාවචරයාගේ විදර්ශනාවත් ඊටාම ශාන්ත ප්‍රණීත වෙනවා. ඒ වගේම බොහෝ ආනිසංස තියෙනවා. ඒවා මේ ධර්ම දේශනාවේදී පසුව විස්තර වෙනම ඊ타මත්ම ආංශන්තදායක ඊ타මත්ම ශාන්ත වූ ප්‍රණීත වූ මధుර වූ භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව. ඊළඟට අපි කල්පනා කරන්නට ඕන කොහොමද අපි මේ මෛත්‍රී භාවනා පිළිබඳව ඒ භාවනා මාර්ගයේ ගමන් කරන්න කියලා. මෛත්‍රී භාවනා කරන යෝගාවචරයා පළමුවෙන්ම ද්වේෂයේ ආදීනවයත් ශාන්තියේ ආනිසංසයත් මෙනෙහි කරමින් ඒක හිතට කාවාදා ගන්නට ඕන. මක්නිසාද මේ මෛත්‍රී භාවනාවෙන් දේශේ දුරු කරන්නට ඕන. ශාන්තිය නොහොත් ඉවසීම ප්‍රගුණ කරන්නට ඕන. ආදීනව නොදන්නා කල්හි යමක් ප්‍රහාණය කළ කරන්නට අපහසුයි. ආනිසංස නොදද්දයක් අවබෝධ කර ගැනීමටත් අපහසුයි. ඒ නිසා මේ දෙකේ ආදීනව හා ආනිසංසයේ හොඳින් තේරුම් ගන්නට ඕන. ද්වේෂයෙන්වත් තරහ වෛරය නිසා සත්‍යය දුකටපත් වෙන හැටි ඕනෝම් බයෙන් බස්සේ අනකොටාගෙන මිනී මරාගෙන මෙලවත් පිරිහිලා පරලවත් පිරිවෙන හැටි අපාගත වෙන හැටි කල්පනාමට ගන්නට ඕන. තමන්ටත් අනුන්ටත් අනර්ථයේ පිණිස කටයුතු කරනවා ද්වේෂයෙන් යුක්ත තනත්තා ඔව්හු මෙලවදීම බලවත් මානසික දුක් වේදනාවලට පත් වෙනවා. මේ විදිය බොහෝම ආදීනව ඇති එකක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ශාන්තිය කියන ඉවසීම ඊටාම ආනිසංසදායක එකක්. ඊටාමත්ම ආනිසංසදායකයි. මෙලවදීම සනසීම ලැබෙනවා. මානසික සුවය ලැබෙනවා. මෙලවත් පරලවත් සැපයටපත් වෙනවා. මේ ආදි වශයෙන් අනේක ආනිසංස ඇති ශාන්තියේ ගුණාත්මක බවත් මෙනෙහි කරමින් අප්‍රමාණ ආදීනම ඇති දේශයේ දෝෂයත් සීයට ගනිමින් හිතට කාමද්දාගෙන තමයි මෛත්‍රී භාවනාව අපි ආරම්භ කරන්නට ඕන. මෛත්‍රී භාවනා කිරීම එක්තරා පිළිවෙලකට ක්‍රමානුකූලව කළ යුතු වෙත. අපේ බෞද්ධයන් අතරේ ගතානුගතික වේන මෛත්‍රී භාවනා කරන පිළිවෙලක් තියෙනවා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා මාමෙන්ම සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා ඔය ආදී වශයෙන් මෛත්‍රී වඩන මේක බොහොම හොඳ දෙයක්. නමුත් මේ ආකාර මෛත්‍රී භාවනාවක් බුද්ධ දේශනාවේවත් අටුවා ටීකාවලවත් නැහැ. ඒක සත්‍යයනා කිරීමකට පමණක් සීමා වෙනවා. ඒකෙන් කවදාවත් මෛත්‍රී ගුණයක් වඩෙන්නේ නැහැ. අපිට භාවනා ආරම්භයේදී කොහොමද අපේ සියලු සත්‍යයන් අරමුණු කරන්නේ? සියලු සත්‍යයන් කියනකොට අතිවිශාල විෂයක්. ඒක අපට ආරම්භෙදි කෙසේවත් අරමුණු කරන්නට බෑ. භාවනාවට අරමුණක් අවශ්‍යයි. කසින භාවනාවේදී කසින මණ්ඩලය අරමුණු කරමින් භාවනා කරනවා. ආනාපාන සතියේදී නාසයේ අග සුලං පාරක් වදිනවා කියලා හිතට ගනිමින් භාවනා කරනවා. මේ ආකාරයට භාවනාවට අරමුණක් අවශ්‍යයි. මෛත්‍රී භාවනා ආරම්භයේදී සීල සත්‍යයන් අරමුණ කරන්න කෙසේද? ඒ නිසා ඒ අසාර්ථක ක්‍රියාව. කෙසේවත් මෛත්‍රී භාවනා ගුණයක් වැඩෙන්නේ නැහැ. අනෙක් අතට අපි බුදුගුණ භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් යුක්ත බව අපි දන්නවා. බුදුගුණ අනන්තයි කියලා භාවනා කළාට අපට කවදාවත් බුදුගුණ වඩන්නට බෑ. මොකද විෂය අතිවිශාලයි. ඊළඟට අපි එක බුදුගුණයක් තෝරා ගන්නවා අරහං ආදී. ඒ එක ගුණයක් තෝරා ගත්තත් ඒක තවත් බොහෝ තේරුම් තියෙනවා. විෂය අති විශාලයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත නිසා බුදු ගුණ භාවනා කරලා අපට මුළු ජීවිතේදීම පුළුවන් කමක් නැහැ ධානයක් උපදව ගන්නට. උපචාර සමාධිය කියන එකෙන් නවතින. මේ විදිහට අතිවිශාල විෂයක් ගණෙමින් භාවනාවක් දියුණු කරන්නට බෑ. එහෙමනම් අපි මෛත්‍රී භාවනාව කරන්නේ කොහොමද? ඒකට අරමුණක් ගන්නෙ කොහොමද? ශ්‍රී මුක දේශනාවත් අටුවා ටීකා ආදියටත් අනුම ඒ පිළිබඳ විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම තේරුම් ගන්නට ඕන ආරම්භයේදී භාවනා අරමුණකට නොගත යුතු බුද්ධලයන් කවුද කියලා. මුලින්ම භාවනා කරනකොට අප්‍රිය පුජ්‍යලයා භාවනා අරමුණක් වශයෙන් ගන්නෙ නැහැ. ඒ අප්‍රිය පුජ්‍යලයා ප්‍රියමනාප තත්වයට ගේන්න සෑහෙන දුෂ්කරයි. අප්‍රියතාවය ප්‍රියතාවයට ඉඳුරාම විරුද්ධයි. මෛත්‍රී භාවනාවේදී සත්‍යයන් පිළිබඳව ප්‍රියතාවේ ඇති කර ගන්නට ඕන. ඒ නිසා මෛත්‍රී භාවනාව ආරම්භයේදී භාවනා අරමුණක් වශයෙන් අත්ප්‍රිය බුද්ධලයා ගන්නෙ නැහැ. ඊළඟට ඊ타මාත්ම ප්‍රිය පුජ්‍යලය. ඒ පුජ්‍යලයක් ආරම්භයේදී භාවනා අරමුණකට ගන්නෙ නැහැ. ඒ මොකද ඊටාම ප්‍රිය පුජ්‍යලයා අරමුණු කරගෙන ආරම්භයේදී භාවනා කරන්න ගියාම ආශාව රාගය ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ගේහසිත ප්‍රේමය කියන එක ඇති ඒක භාවනාවට විරුද්ධ ධර්මයක්. ඒ නිසා ඊටා ප්‍රිය පුජ්‍යලයාවත් ආරම්භයේදී භාවනා අරමුණකට ගන්නවා. තුන්වෙනි පුජ්‍යලයා තමයි මධ්‍යස්ත පුජ්‍යලය. අපේ මධ්‍යස්ත පුජ්‍යලයාවත් ප්‍රියතාවයට සාමාන්‍ය ප්‍රියතාවයට ගන්නට ඒක සෑහෙන අමාරු දෙයක්. ඒ නිසා ආරම්භයේදී මධ්‍යස්ත පුජ්‍යලයාටත් මෛත්‍රිය වඩන්නේ නැහැ මෛත්‍රී අරමුණක් වශයෙන් ඔහු ගන්නෙ නැහැ හතර වෙනුවට වෛරී පුජ්‍යලය යම් කෙනෙකුට තද බල වෛරයක්කාරයෙක් නැහිටියත් ජීවිතයේදී Tamanට යම් යම් අඩුපාඩුකම් කරපු විරුද්ධකම් කරපු කෙනෙහිදිකම් කරපු කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ වෛරයේ පුජ්‍යණයා පිළිබඳව ආරම්භයේදී භාවනා කරන්න ගියහම ඒ පුජ්‍යණයා Tamanට කරන ලද එදිරිමාදුකම් ආදී මතක් වෙලා තරහ ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ආරම්භයේදී වෛරී පුජ්‍යලයාටත් භාවනා කරන්නේ නැහැ. මේ කියන ලද පුජ්‍යලයන්ට අපි භාවනා කරන්න ඕන පසු ආරම්භයේදී පමණයි නොකරන්නේ. ඊළඟට තව පුජ්‍යලය දෙන්නෙක් ඉන්නවා. ලිංග විසභාග පුජ්‍යලය ලිංග විසභාග පුජ්‍යලය කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙකුටත් පුරුෂයෙක් ස්ත්‍රියකටත් ලිංග විෂභාව. ස්ත්‍රියක් පුරුෂයෙකු අරමුණු කරගෙන මෛත්‍රී භාවනා කරන්න යන්නේ නැහැ. පුරුෂයෙක් ස්ත්‍රියකු අරමුණු කරගෙන මෛත්‍රී භාවනා කරන්න යන්නේ නැහැ. ඒ මොකද මෛත්‍රියට ආසන්න සතුරෙක් ඉන්නවා. ඒක තමයි රාගය. ඒ විදිහේ භාවනා කරන්නට ගියොත් රාගය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ස්ත්‍රියක් පුරුෂයෙකුටත් පුරුෂයෙක් ස්ත්‍රියෙකුටත් මෛත්‍රී වඩන්න ඒක කවදාවත් කරන්න බෑ. සදහටම කරන්න බෑ. භාවනාව හොඳට දියුණු කරගත්තාම නම් ස්ත්‍රී පුරුෂයන්ට මෛත්‍රී පතුවන්නට පුළුවන්. ආරම්භක වශයෙන් එහෙම කරන්නට අපහසු. ඊළඟට මියගිය පුජ්‍යලය. තමන්ගේ කවුරු හරි මියගිය කෙනෙක් අරමුණු කළා භාවනා කළාට උපචාර සමාධියක් හෝ අර්පණා සමාධියක් හෝ ලබන්නට බැරුව යනවා. ඒ නිසා මියගිය පුජ්‍යලයාටත් භාවනා කරන්නේ නැහැ. එහෙමනම් අපි කොහොමද භාවනාව කරන්නේ? භාවනාව ආරම්භ කරන්නේ මෙහෙමයි. භාවනාවක් ආරම්භ කිරීමේදී තමන්ගේ ගෙදර දොර සියලු කටයුතු අතහැරලා රැකී රක්ෂා ආදී කටයුතු අතහැරලා වගකීම් සියල්ලෙන්ම නිදහස් වෙලා භාවනාතනයකට පැමිණිලා සතියක් හමාරක් භාවනා කිරීම තමයි ඉතාම හොඳ ක්‍රමයක්. හැම දිනාටම එහෙම කරන්නට අපහසුයි. ඒ නිසා තමන්ගේ ගෙවල් දොරවල් වල ටික ටික හෝ භාවනා කරන්නට පුරුදු කරගන්නට භාවනාවට වාඩි වීමේදී පුරුෂ පක්ෂයේ බද්ධ පරියංකේනොත් කාන්තා පක්ෂය දෙපා පක්ෂට නමලා වාඩි වෙන අර්ධ බද්ධ පරියංකේනොත් වාඩි වෙලා තමයි භාවනා කරන්නේ මේක තමයි භාවනාවට ඊටාම හොඳ ක්‍රමය හැම දිනාටම මේ හැටියට භාවනාවට වාඩි වෙන්න අපහසුයි එහෙම අපහකය කියලා භාවනාව අතහැර දමන්නට එපා. පාදයක දිගහැරගෙන හෝ පුටුවක හෝ වාඩි වෙලා බංකුවක හෝ වාඩි වෙලා භාවනා කළාට වැරද්දක් නැහැ. මෙහෙම සකස් වෙලා පළමුවෙන්ම තුනුරුවන් ගුණ සිහිපත් කරගෙන මම මේ භාවනා කිරීමෙන් ජරා මරණ ආදී සියලු දුක් වලින් මෙදෙන්නට ඕනෑ කියන කල්පනාව ඇති කරගෙන භාවනා කිරීම ආරම්භ කරන්නට මුලින්ම භාවනා කරන්නේ Tamanට මේ තමන් පිළිබඳව භාවනා කිරීම තමන්ට මෙත් වැඩීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් නෙවේ. තමන් ලබන සැපය අනුක් අනික් අයටත් බෙදා දීමේ කල්පනාව තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. භාවනා ආරම්භය පිළිබඳව ප්‍රතිසම්පදා මාර්ගේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනේඝෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි කියලා වාක්‍ය සතරක් ඇතුළත් වෙලා තියෙනවා මම වෛර නැත්තේක් වෙමි මම ව්‍යාපාද නැත්තේක් වෙමි මම දුක් නැත්තේක් වෙමි මම සුවසේ වාසය කරන්නෙක් වෙමි කියන මෙන්න මේ වාක්‍ය හත මේ හැම එකක්ම අරගෙන අපට භාවනා කරන්න පුළුවන් කමක් නැහැ ඒක අසාර්ථකයි ඒ නිසා මේ භාවනා වාක්‍ය සතරෙන් එකක් අපි තෝරා ගන්නවා අහං අවේරෝ හෝමි කියලා. මම වෛර නැත්තේක් කියලා. මම වෛර නැති වෙමි කියා හෝ කියන්නට පුළුවන්. කලින් කියන ලද ආකාරයට භාවනාවට වාඩි වෙලා තමන්ගේ ශරීරය තමන්ගේ ජීවිතයේ පිළිබඳව සිත යොමු කරනු. ඇස් දෙක පියාගෙන තමන් වාඩි වෙලා ඉන්න හැටි භාවනාවට සකස් වෙලා ඉන්න හැටි සිතෙන් අරමුණු කරනු. අරමුණු කරලා තමන්ට භාවනා කරනවා කොහොමද අර මුල් වාක්‍යය අහං අවේරෝහෝ මම වෛර නැත්තේක් කිමි මම වෛර නැති වෙමි මෙහෙම දිගටම භාවනා කරන්නට සිය දහස් වාරය තමන්ට මෛත්‍රී භාවනාව කරන්නට ඕන භාවනාවට වෙන්මි කරනම නම් සතියක් පමණ Tamanට භාවනා කළාම ප්‍රමාණවත් වෙනවා. ටික ටික කරනවා නම් සති දෙක තුනක්වත් Tamanට මෛත්‍රී වඩන්නට ඕන. මේම මෛත්‍රී භාවනා කරන පුරුදු කරනකොට තමන්ගේ හිතේ මේ මෛත්‍රී සිතවිලි මාලාව මෛත්‍රී චිත්ත පරම්පරාව ප්‍රගුණතාවයටපත් වෙනවා. ඒක හොඳට හිතේ වැඩුණාම අනෙක් කෙනෙක් දිහා බැලුවත් වෛර නැති මේවා වෛර නැති වේවා කියන මේ සිතිවිලි ඇති වෙන්න පටන් ගන්නවා. අන්නේ මට්ටමට භාවනා කළාම ප්‍රමාණවත් වෙනවා Taman පිළිබඳව. හොඳට හිත භාවනාවට පුරුදු කරගෙන තමයි අනුන්ට මෛත්‍රී වඩන්නට ආරම්භ කරන්නේ. දැන් කලින් කියා දුන්න ආරම්භයේදී මත් මෙත් වඩන්නට එපා කියන පුජ්‍යලයන් පිරිසක්. අප්‍රිය පුජ්‍යලය, තාම ප්‍රිය පුජ්‍යලය, මධ්‍යස්ත පුජ්‍යලය, වෛරී පුජ්‍යලය කියන මේ ආයත ආරම්භයේදී මෙත් වඩන්නේ නැහැ. අපි කොහොමද එහෙනම් මෛත්‍රියට අරමුණක් ගන්න? සාමාන්‍ය මට්ටමේ ප්‍රියතාවයේ ඇති විශේෂයෙන් ශීලාදී ගුණයක් ඇති පරිත්‍යාග ශීලී බව ආදී ගුණයක් ඇති කලගුණ සලකීම කාරුණිකත්වය ආදී ගුණයක් ඇති මෙන්න මේ වගේ කෙනෙක් තෝරා ගන්නවා තමන්ගේ මව්පිය ආදී කෙනෙක් හෝ ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් හෝ හිතවතෙක් හෝ මේ ගුණාත්මක බවෙන් යුක්ත කෙනෙක් තෝරා ගන්නට එයාට තමයි මුලින්ම මෛත්‍රී වඩන්න. දැන් කලින් කියා දුන්නු හැටියට භාවනාවට වාඩි වෙලා තමන්ට ඩිංග වෙලාවක් මෛත්‍රී වඩනවා. ඊළඟට තමන් ප්‍රිය කරන ඒ ගුණාත්මක බලෙන් යුක්ත ශීලාදී ගුණයක් තියෙන පුජ්‍යලය තමන්ගේ ඉස්සරහෙන් තබා ගන්නවා සිතින් මවාගෙන දැන් තමන් ඇද්දක පියාගෙන වාඩි වෙලා භාවනා කරනම තමන් ඉස්සරහෙන් තමන්ගේ දිහා බලාගෙන සිල් අරගෙන ඉන්නවා වගේ හිතනවා නම් වඩා හොඳයි. සිල් අරගෙන වාඩි වෙලා ඉන්නවා ඒ ගුණාත්මක භවෙන් යුක්ත පුද්ගල. හිතින් එහා දිහා බලාගෙන මේ සත්පුරුෂයා වෛර නැති වේවා වෛර නැති වේවා කියලා මෛත්‍රී වඩන්න පටන් ගන්නට ඕන. අනුන්ට මෛත්‍රී වැඩීම ආරම්භ කරන්නේ එහෙම. ඒ ගුණාත්මක බවෙන් යුක්ත පුජ්‍යලයා දිහා බලාගෙන එයා සිතින් මවලා ඉදිරියෙන් තබාගෙන ඔහුට මෛත්‍රී වඩනම මේ සත්පුරුෂයා වෛර නැති වේවා වෛර නැති වේවා වෛර නැති වේවා කියලා. මේ විදිහට දිගටම මෛත්‍රී වඩන්නට ඕනේ. ඒකේකස්මින් කොට්ඨාසේ මුදුන් කම්මනීයං චිත්තං වත්තා තදනන්තරේ තදනන්තරේ උපසංහරි තබ්බං කියලා විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් ඊටාම වැදගත් අර්ථ සමූහයක් අපට ඉදිරිපත් වෙනවා. ඒක සිංහල තේරුම මෙහෙමයි. ගුණාත්මක ප්‍රියමනාප බුද්ධලයාය හිතා ප්‍රිය බුද්ධලයාය මධ්‍යස්ථ බුද්ධලයාය වෛරී පුජ්‍යලයා යන මේ පුජ්‍යලයන් කොටස් හතරේ. පළමුවෙන්ම ගුණාත්මක භවෙන් යුක්ත ප්‍රියමනාප පුජ්‍යලයා පිළිබඳව මෛත්‍රී භාවනා කළා අවබෝධ කරගෙන සිත වශී බවට කර්මන්නේ බවට පත් කරන්නට ඕනේ. එහෙම හොඳට ප්‍රගුණතාවයට පත් කරගෙන එහෙම වශී භවෙන් යුක්ත පවත්වන්නා වූ මෙත්සිත අනෙක් කුජලයන්ටත් යොමු කිරීමට තරම් මුරුදු බවට කර්මණීය බවට ප්‍රගුණ බවට පත් කරගෙන ඊළඟට ඊතා ප්‍රිය පුජ්‍යලා කෙරෙහි ප්‍රියතාවේ යටපත් කරලා සාමාන්‍ය ප්‍රියතාවේ හිත පිහිටවාගෙන ඔහුට මෛත්‍රී වඩන්නට ඒ ඊතා ප්‍රිය බුද්ධලයා පිළිබඳවත් සිත මුරුදු බවට කරමණීය බවට වශී බවටපත් කරගෙන ඉන්නනතුරුව මධ්‍යස්ත පුජ්‍යලයාට හිත යොමු කරලා ඔහුගේ මධ්‍යස්ත බව යටපත් කරලා ප්‍රියතාමේ හිත පිහිටවා භාවනා කරන්නට නැවතේ මධ්‍යස්ථ පුජ්‍යලයා පිළිබඳව මෛත්‍රීසිත මුරුදු බවට කර්මණීය බවට වශී බවට පත් කරගෙන ඊළඟට වෛරී පුජ්‍යලයා කෙරෙහි අවධානය යොමු කරලා වෛර සංඥාව යටපත් කරලා දමලා ප්‍රියතාවේ උපදවාගෙන භාවනාව ප්‍රගුණ කරන්නට ඕන. මේ විස්තරය සඳහන් වෙන්නේ විසුද්ධි මාර්ග මහා ටීකාව. මේන් තේරුම් ගන්නට පුළුවන් එක එක පුජ්‍යලයන්ට භාවනා කරමින් එක එක පුජ්‍යලයන් අරමුණු කරමින් ඉදිරියට භාවනාව කරගෙන යා යුතු බව. මේක ඉස්සෙල්ලා විස්තර කළ පිළිවෙලට ගුණාත්මකව ප්‍රේමනාප විද්‍යලයා අරමුණු කරගෙන වෛර නැති වේවා යනුවෙන් භාවනා කරලා මෛත්‍රී සිත මුරුදු බවට කර්මණීය බවට වශී බවට පත් කර ගන්නට ඕන. මෙහෙම භාවනා කරගෙන යනකොට සිත ඊටාම ප්‍රසන්නතාවයට පත් වෙනවා. ඇස් පියාගත්තාම අඳුරු ගතිය නැති වෙලා කහන් එළිය ගතියක් වගේ ඒ වගේම තරු එළියක් වගේ දැනෙන්නට පුළුවන්. හිතේ කයේ සැහැල්ල බව, ශාන්ත බව වර්ධනය වෙනවා. ඒ ගුණාත්මක ප්‍රේමනාප බුද්ධලයා පිළිබඳ භාවනාව දැන් දියුණු වෙලා ප්‍රගුණ වෙලා කියලා කල්පනාවට අරගෙන ඊට පස්සේ ඊට ප්‍රිය පුජ්‍යලයා ගැන භාවනා කරනවා. කලින් කියා දුන්නු හැටියටම ඊටාම ප්‍රිය පුජ්‍යලයාත් තමන් ඉදිරියෙන් වාඩිලා ඉන්නවා වාගේ හිතින් මවාගෙන තබාගෙන ඔහුට මෛත්‍රී කරන්නට ඕන වෛර නැති වේවා වෛර නැති වේවා මේම ඊතා ප්‍රිය පුජ්‍යලයාට මෛත්‍රී වඩනකොට ආශාව ආදරය වැනි දේවල් ආවනම් ඒක නවත්තන්නට ඕන. නවත්තලා කලින් භාවනා කළ ගුණාත්මක භවෙන් යුක්ත පුජ්‍යලයාට ටිකක් භාවනා කරන්න. නැවත මේ ඊතා ප්‍රිය පුජ්‍යලයා ආරමුණු කළා භාවනා කරන්න. මේ විදිහට නොඑක්වර මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට භාවනා කරලා අර කලින් කියාපු ගුණාත්මක භවෙන් යුක්ත ප්‍රිය පුජ්‍යලයාත් ඊළඟට ඉස්ථාප්‍රිය පුජ්‍යලයාත් සමතාවයකට ගන්නට ඕන. දැන් දෙන්නම සමානත්වයකට පැමිණෙන. ඊළඟට මේ ඊතා ප්‍රිය පුජ්‍යලයා පිළිබඳව සිත මුරුදු බවට, කරමණීය බවට, වශී බවට පත් කරගෙන ඊට පසු මධ්‍යස්ථ පුජ්‍යලයාව අරමුණු කරමු. අරමුණු කළ වෛර නැති වේවා වෛර නැති වේවා කියලා ඔහුට මෛත්‍රී කරනවා. එහෙම කරලා ඒ මධ්‍යස්ත පුජ්‍යලයාගේ මධ්‍යස්ත භාවයේ යටපත් කර දමලා ඔහුත් ප්‍රියතාවයට ගන්නට. එහෙම නැවත නැවත භාවනා කරනකොට මධ්‍යස්ත පුජ්‍යලයාත් ප්‍රියතාවයට පැමිණෙයි. ඊළඟට මේ මධ්‍යස්ථ බුද්ධලයා පිළිබඳවත් නවත නවත භාවනා කරලා භාවනාසිත ප්‍රගුණ කරගෙන මුරුදුතාවයටපත් කරගෙන වශී බවටපත් කරගෙන වෛරේ පුජ්‍යලයාට මෙත් අඩන්නට ඕන තමන් භාවනාවට වාඩි වෙලා ඉන්නම තමන්ට ඉදිරි වාදු කිරි වාදු කිරීම ආදී වශයෙන් කටයුතු කළ පුජ්‍යලයා දැන් ඉදිරියෙන් මාඩි කරවා ගන්න. සිතින් මවාගෙන එයත් ඉදිරියෙන් මාඩි වෙලා ඉන්නවා. මේ වෛරේ පුජ්‍යලයාගේ වෛරේ සංඥාව යටපත් කරලා මේ පුජ්‍යලයා වෛර නැති වේවා වෛර නැති වේවා වෛර නැති වේවා කියලා ඔහුට මෛත්‍රී වඩන්නට එහෙම මෛත්‍රී වඩනකොට ඒ වෛරී පුජ්‍යලයා තමන්ට කරන ලද යම් යම් එදිරිවාදුකම් සිහිපත් වෙනවන ะ වහා මේක නවත්තලා කලින් භාවනා කළ ප්‍රේමනාප බුද්ධලයන් පිළිබඳව භාවනා කරන්නට. එහෙම භාවනා කරලා නවතත් මේ වෛරේ පුජ්‍යලයා පිළිබඳව භාවනා කරන්නට ඕන. මෙහෙම නැවත නැවතත් නැවත නැවතත් භාවනා කරලා කරලා ඒ වෛරී පුජ්‍යලයාද අර කලින් පුජ්‍යලයන්ගේ தত্ত্বයට ඒ මට්ටමට ගන්නට ඕන. මෙන්න මෙතෙන්ට ආවහම තමයි මෛත්‍රී භාවනාවේ වටිනා ගුණයක් ලැබෙන්නේ. මේ ගුණාත්මක භවෙන් යුක්ත පුජ්‍යල ප්‍රිය පුජ්‍යලයාය ඊතා ප්‍රිය පුජ්‍යලයාය මධ්‍යස්ථ පුජ්‍යලයාය වෛරී පුජ්‍යලයාය කියන මේ පුජ්‍යලයන් හතර දෙනාම සමතාවයකට ගත්තහම ඒකට කියනවා සීමා සම්බේදය කියලා. ඒ සීමා සම්බේදයේ පිළිබඳව පැරණි ආචාර්යවරු මේ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. අත්තනිහිත මද්ධත්තේ අහිතේච චතුම්බිදේ යදාපත්ති නානත්තං හිතචිත්තෝව පාණිනං සමාය හිතවත් පුජ්‍යලයාය මධ්‍යස්ත පුජ්‍යලයාය අහිතවත් පුජ්‍යලයා යන මේ හතර දෙනා පිළිබඳව යම් අවස්ථාවක මේ හිතවතාය මේ අහිතවත් තනත්තාය ආදී වශයෙන් විවිධත්වයක් දකිනමනම් එය මෛත්‍රියක් නොව සත්‍යයෙන්ට හිතවත් බවක් වෙනවීමක් පමණයි කියන එකයි ඒ ගාථාවෙන් නිකාමලාභී මෙත්තාය කුසලීති පෞච්චති යදාචතස්ස සීමායෝ සම්භින්නා හොන්ති භික්ඛුනු සමං භරති මෙත්තාය සබ්බ ලෝකං සදේවකං මහා විශේෂ පුරිමේන යස්සතේ මානයායති සත්‍යයන් පිළිබඳව මේ විවිධත්වයක් දකින්නා මෛත්‍රී භාවනාව පහසියෙන් ලබන්නේ නැහැ. ඔහු ඒ පිළිබඳව දක්ෂයෙක් වෙන්නේ නැහැ. යෝගාවචරා විසින් සත්‍යයන් පිළිබඳව විවිධත්වයක් යම් අවස්ථාවක බිඳින ලද්දේද දෙවියන් සහිත වූ සියලු ලෝක සත්‍යා කෙරෙහි මෛත්‍රිය සමසේ පතරවනවද යමෙකුට සත්‍යයන් පිළිබඳ විවිධත්වයක් නොපෙනේද එය සත්‍යයන් ගැන විවිධත්වයෙන් සලකන හිතවත්කමට වඩා මෛත්‍රී භාවනාවෙහි මහත් වූ අතිශය වූ විශේෂයක් කියන එකයි ඒ ගාථා වලින් අදහස් කරන්නේ. මේ විදිහට සීමා සම්බෝධය කියන්නේ තමාය ඊතා ප්‍රිය බුද්ධලයාය මධ්‍යත්ත බුද්ධලයාය වෛරී බුද්ධලයා යන හතර දෙනා සමතාවයකට ගැනීම. ඒ සතර දෙනාම එකම ප්‍රියමනාපතාවයකට ගැනීම. එකම සමතලයකට ගැනීම. මේ විදිහට සීමා සම්බේධය කළාම සත්‍යයන් පිළිබඳ විශේෂතා පහම ගිහිල්ලා හිටන් එකම මට්ටමකට එකම තලයකට එකම ප්‍රියමනාපතාවයකට පැමිණෙන මේක මෛත්‍රී භාවනාවේ අති විශේෂ අවස්ථාවක් සීමා සම්බේධයේ කලහම යෝගාවචරයට ඊතා උසස් වූ ආනිසංස කොටසක් ලැබෙනවා තස්මින් හි ලබ්ධේ භාවනාය සාපි සයත්තා නීවරණානි වික්ඛම්බිතා නේව හොන්තු කිලේසා සම්නිසින්නා උපචාර සමාධිනා චිත්තං සමාහිත මේ මේ කියමනට අනුම ප්‍රධාන ආනිසංස තුනක් ලැබෙනවා යෝගාවචරය පළවෙනි එක තමයි භාවනාවට ප්‍රධාන බාධක වන භාවනාහිත වසා දමන භාවනාව වලක්වා දමන කාමච්ඡන්දේ ආදී කොට ඇති නීවරණ ධර්මයන් යටපත් වෙලා යාම මේ පළමුවන ආනිසංසය දෙවෙනි ආනිසංසය තමයි තවත් නොඑක් ආකාර කෙලස් තියෙනවා ඒ කෙලෙස් වල ශක්තිය අඩු වෙලා කෙලෙස් මර්ධනය වෙලා කෙලෙස් නින්දට වැටුණාක් වාර බරපතල කෙලෙස් අක්‍රියතාවයකට පත් වුණා වාගේ යටපත් වෙලා තුන්වෙනි ආනිසංසය තමයි සිතේ දුවන පණින කැළඹෙන ගති ඔක්කොම පහ වෙලා ගියේ. කාමාවචර උසස් සමාධියක් වන උපචාර සමාධියෙන් සිත සමාධිමත් වීම. මේ අර සීමා සම්භේදේ නැමැති තමාය ඊතා ප්‍රිය බුද්ධලයාය මධ්‍යස්ථ පුජ්‍යලයාය වෛරී පුජ්‍යලයාය කියන මේ හතර දෙනාම සමතලයකට ගත්තාම ලැබෙන ආනිසංස උනත් තමයි මෙතන ප්‍රකාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ මට්ටමට එනකොට හිතේ කයේ දල දඬු ගති ඔක්කොම නැතිව ගිහිල්ලා හිත කය ශාන්ත බවට ප්‍රණීත බවට මధుර බවට පත් වෙනවා. හිතේ කයේ සැහැල්ලු බව. කුලුම් රදක් මෙන් ඊටාම සැහැල්ලුතාවයට පත් වෙනවා. සිවඳහමන ලස්සන මල් ගමුවක් මෙන් සියලු සත්‍යයන්ම තමන්ට ඊටාම ප්‍රියතාවයට පත් ඇස් පියා ගත්තාම අඳුර ගතිය නැතිව ගිහිල්ලා සහන් එලියක් වගේ කරු එලියක් වගේ දැනෙන්නට පුළුවන් මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරගෙන යනකොට ඇතම් අයගේ ශරීරයෙන් රස්විහි දෙන්නාක් මෙන් වැටහීම් ඇති වෙනවා හිත ඊ타ත්ම ප්‍රසන්නතාවයට පහන් බවටපත් වෙනවා. අමුතු ලෝකයක ජීවත් වෙන්නාක් මෙන් ඒ භාවනා යෝගියාට වැටහීම ඇති වෙනවා. සේරුවන් කෙරෙහි මහා බුදුම විශ්වාසයක් හා හිතට කායට මහා සැනසීමක් ලැබීම ආදී විවිධාකාර ආනිසංස ලැබෙනවා. මේ පසුව ප්‍රකාශ කරන්නට යෙදුනේ අද්දකයෙන් මතෙන් පෙන්눔 කරන ලද ආනිසංස කොටසක් මේකත් වැඩිය විවිධාකාර දේවල් භාවනාව ප්‍රගුණ වෙනකොට ඒ යෝගාමචරේන්ට දැනෙන්නට පුළුවන් එවං සීමා සම්බේද සමකාල මේවච්ච හිමිනා භික්ඛුනා නිමිත්තංච උපචාරංච ලද්ධං හෝති මේ භාවනා යෝගයේ භික්ෂුව විසින් සීමා සම්බේධය කළහම මෛත්‍රී භාවනා නිමිත්තත් උපචාර සමාධියත් ලබන ලද්දේ යනු ඒ කියන ලද පාලි වාක්‍යයේ අර්ථය ඒක තවදුරටත් මෙසේ විස්තර වෙනවා. දැන් කසින භාවනා කර්මස්ථාන ආදීදී ඒ කසින මණ්ඩලය පිළිබඳව භාවනා කරමින් භාවනා මතයෙන් ලබන ලද උග්ඝහ නිමිත්ත නිසා ඥාණයට ළඟ හැසිරෙමින් ප්‍රතිභාග නිමිත්ත පිහිටා සිටිනවා. මෛත්‍රී භාවනාවේදී ඒ වගේ නිමිත්තක් ලැබෙන්නේ නැහැ. ඉහත කියන ලද ආකාරයට සීමා සම්භේදය ලැබුවාම ඒකම නිමිත්ත වාග්ය නිසා නිමිත්තයයි කියලා කියනවා. මේ විස්තර කරන්නට යෙදුනේ විසිද්ධි මාර්ග මහා ටීකාවේ තියෙන අදහස. දැන් මේ මට්ටමට භාවනාව කරගත් පුජ්‍යලයාගේ සිත ඊ타මත්ම එකඟතාවයටපත් වෙනවා. ඒ කලින් කියන ලද ආකාරයට උපචාර සමාධිය ලැබිලා මෛත්‍රී නිමිත්ත පිහිටා සිටලා තවදුරටත් භාවනා කරගෙන යනකොට විතර්ක විචාරාදී අංගවලින් සමන්විත අරපණා සමාධිය කියන ප්‍රථම ධානයටපත් වෙන්නට පුළුවන්. දැන් මේ යෝගාවචරය මෛත්‍රී භාවනාවේ හොඳ මට්ටමකට ඇවිල් දැන් පුළුවන් තමන් පුරුදු කරගෙන තිබෙන මේ මෛත්‍රී සිත අනෙක් සත්‍යයන්ටත් පතුරවන්නට මෛත්‍රී ධානයක් ලැබුවහම තමයි ඒ මෛත්‍රිය අනිකුත් සත්‍යයන්ටත් පතුරවන්නට පුළුවන්. ඒ පිළිබඳව අපේ භාවනා පොත්වල අති දීර්ඝ විස්තර තියෙනම අපි හැමදාම සත්‍යයනා කරන මෛත්‍රී භාවනාම තමයි කරණීය මෙත්ත සූත්‍රයේ ඇතුළත් වෙලා ඒ කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යයන් බෙදලා ඒ සත්‍යයන්ට මෛත්‍රී වඩන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළා දෙකේව හතරක් තියෙනම තුනේව දෙකක් තියෙනවා පළමුවෙන්ම දෙකේ කොටස් තසාවා ථාමරාව සති ගන්නා හේවත් සංහාවෙන් යුක්ත සත්‍ය සති නොගන්න තණ්හාව නැති සත්වේ නම් රහතුන් වහන්සේ. මේ විදිහට තස කාමර වශයෙන් සියලුම සත්වයෝ දෙකට බෙදනවා බුදුරජාණන්. දිත්තාව අද්දිත්තාව තමන්ට දැසට දකින්න ලැබෙන සත්‍යය දැසට නොපෙනෙන සත්‍යය. ඊට කුඩා සියුම් සත්‍යය පවා අපට දකින්නට ලැබෙන්නේ නැහැ. සමන්ත දැසට පෙනෙන සත්‍යයයි දැසට නොපෙනෙන සත්‍යය කියලා එතනත් දෙආකාරයකින් සත්‍යයෙන් බෙදා වඩා දුරේවා අවිදුරේවා බොහොම ඈත ඉන්න සත්‍යය සතර අපායවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න සත්‍යය පවා මේකට ඇතුළත් වෙනවා. ඊට දුර ඉන්න සත්‍යය අවිදූරේවා ඊටාම ළඟ ඉන්න සත්වය තමන්ගේ ශරීරයේ ඉන්න පණුවන් පවා මේකට ඇතුළත් වෙනවා බොහෝම දුර ඉන්න සත්වය ළඟ ඉන්න සත්වය ඊළඟට භූතාවා සම්භවේසීවා භූත කියන්නේ ඉපදිච්ච සත්වය සම්භවේසී කියන්නේ ඉපදීම අපේක්ෂාවෙන් ඉන්න සත්වය දැන් උදාහරණයක් වශයෙන් යම්කිසි සත්‍යයක බිත්තරේ සිටින තුටු සම්භවයේ ඉපදීමක් බලාපොරොත්තු වෙනවා. බිත්තර කටුව කඩාගෙන එළියට ආවම භූත. ඒ විදිහට සැලකෙනවා. මේ විදිහට භූත සම්භවයේති වශයෙන් දෙකට බෙදා වදාළා. තුනේ කොටස් දීගාවා මහන්තාමා මජ්ජිමාවා නාපොළොම් කිඹුරු ආදී දීර්ඝ සත්වය අලියතුන් ඔට්ටු තල්මසුන් ආදී ලොකු සත්වය ගවයින් නැත්යන් බෝරුවන් ආදී මධ්‍යම සත්ව. ඒ විදිහටත් බෙදා වදාළ බුදුරජාණන් වහන්සේ. රස්සකාවා අනුකාවා තූලාවා බල්ලන් බලනුල් මීයන් ආදී මිටි සත්වය කොඩයන් කීදෑවන් ආදී ඊටාම කුඩා සත්වය ඉදිබුවන් ගෙම්බන් ආදී වටකොරු සත්ව මේ විදිහට තුන් ආකාරයකට බෙදා වදාළා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළා කියන හැටියට පුළුවන් මෛත්‍රියේ පතුරවන්න ඒ කොටස් වලට මෛත්‍රියේ පතුරවන්නට පුළුවන් මුලින්ම තමන්ට විනාඩි 5ක් විතර මෛත්‍රී වඩලා ඊළඟට කලින් සදහම් කළ ගුණාත්මක භවෙන් යුක්ත පුජ්‍යලයා, ඊතා ප්‍රිය පුජ්‍යලයා, මධ්‍යස්ථ පුජ්‍යලයා, වෛරී පුජ්‍යලයා යන මේ පුජ්‍යලයන්ටත් මෛත්‍රී වඩනවා. ඒ අය දැන් ඔක්කොම එක මට්ටමේ ඉන්නේ. වඩලා හිත වඩලා හිත හොඳට වශී කරගෙන ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට සියලුම දීර්ඝ සත්‍ය වෛර නැති වෙත්තා. මධ්‍යම සත්‍ය වෛර නැති වෙත්තා. මේ ආදි වශයෙන් මෛත්‍රියේ පතරවන්නට පුළුවන්. ඊළඟට දිශා වශයෙන් පැතිරවීම. නගෙනහිර බස්නාහිර උතුර දකුණ නිරිත ඊශාන වායඹ ගිනිකොන උඩ යට වශයෙන් දිශා 10ක් තියෙනවා. කලින් කියා දුන්න හැටියට භාවනාවට වාඩි වෙලා තමන්ට විනාඩි 5ක් විතර මෛත්‍රී භාවනා කරලා ඊළඟට ගුණාත්මක භාවයෙන් යුක්ත පුජ්‍යලයා ඊතා ප්‍රේ පුජ්‍යලයාය මධ්‍යස්ථ පුජ්‍යලයාය වෛරේ පුජ්‍යලයාය කියන මේ අයටත් දිංග වේලාවක් මෛත්‍රී වඩලා ඊළඟට මෛත්‍රී පතුරවන නැගෙනහිර දිහා අරමුණු කරන අය පැත්තට අවධානය යොමු කරනවා. යොමු කළා මේ නගරේ දිසාවේ වාසය කරන සියලුම සත්වයෝ වෛර නැතිවත්වා කියලා මෛත්‍රී පතරවන පතරවන්නට පුළුවන්. අනන්ත අප්‍රමාණ කෝටි ගණනකින්වත් නිම කරන්නට බැරි සත්‍ය සක්වල කෙලවර දක්වා අනන්ත සත්‍ය සමූහයා පිළිබඳව ඒ වෙලාවට සංඥාව පිහිටා සිටිනවා. එතකොට හිතේ ඇතිවෙන ප්‍රසන්නතාවය, මధుරතාවය කියානිම කරන්නට බෑ. ප්‍රීති ප්‍රමෝදයෙන් සිත පිනාගෙන යනවා. මෙසේ අනෙක් දිශාවලටත් මෛත්‍රියේ පතරවන්න පුළුවන්. මෛත්‍රියේ පැතිරවීමේදී පොදුවේම කරන මෛත්‍රී පැතිරීම අනුද්දේශ හැටියටත් සත්‍යයන් බෙදා කරන මෛත්‍රී පැතිරීම උද්දේශ හැටියටත් සඳහන්. ඊළඟට ප්‍රදේශ වශයෙන් මේ ආරාමයේහි මේ ගමෙහි අසල ගම්වල මේ රටෙහි අනිකුත් රටවල මුළු ලෝකයේම සියලුම සත්‍යෝ වෛර නැත්තේ වෙත්වා කියලා හිතන් ප්‍රදේශ වශයෙන් මෛත්‍රිය පතුරවන්නට පුළුවන්. ඊළඟට මෞපියාදී වශයෙන් මගේ මෞපිය හිතවත් සත්‍යය අහිතවත් සත්‍යය මධ්‍යස්ථ සත්‍යය වෛරේ සත්‍යය හැම දෙනාම වෛර නැති වෙත්වා වෛර නැති වෙත්වා කියලා ඒ සත්‍යයන්ට මෛත්‍රිය පතරවන්නට පුළුවන්. ඊළඟට ස්ත්‍රී පුරුෂාදී වශයෙන් සියලු ස්ත්‍රීහු සියලු පුරුෂයෝ සියලු මනුස්සයෝ සියලු අමනුස්සයෝ සියලු විනිපාතකයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා මේ හැම දිනාටම මෛත්‍රිය පතරවන්නට පුළුවන් ඊළඟට මෛත්‍රී භාවනාවේ ආනිසංස අච්චරා සංඝාත මත්තම් පිටේ භික්ඛවේ භික්ඛු මෙත්තං චේතෝ විමුක්තිං භාවේති අයං මුච්ඡති භික්ඛවේ භික්ඛු අරිත්තඥානෝ විහෙරති සත්තු ශාසන කර හෝවාද පතිකරෝ අමෝඝං රක්ඛපින්දං බුඤ්ජති කෝපනවාදෝ ජේනං බහුලී කරොන්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. දුස්සීලකමේ ආදීනවේ දැක්වෙන අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කළාම භික්ෂුන් වහන්සේලා සිවුරු ඇරල යන්න පටන් ගත්තා ඊළඟට නැවත බුදුරජාණන් වහන්සේ භික්ෂූන් කැඳවලා මහණෙනි මුහුදට බසින්න නොයෙක් තොට ඇතුවක් මෙන් මගේ ශාසනයේ සැනසෙල්ලට කරුණ තියනවා කියලා මේ මෛත්‍රී භාවනාව දේශනා කරනවා. මහණෙනි ඉතින් භික්ෂුව අසුරක් ගසන තරම් කාල මාත්‍රයක් වුණත් මෛත්‍රී භාවනාව කරනවා නම් මහණෙනි භික්ෂුව නොසෙස්සු ධානාතුව වාසය කරනවා. ශාස්ත්‍රෝන් වහන්සේගේ අනුශාසනයට අනුව කටයුතු කරන්නේ ආවාද පිළිපදින්නෙක් වෙන. හිස් නැතුව, ණය නැතුව, අනුන්ගෙන් දායක දායකාවන්ගෙන් ලැබෙන සිව්පසේ පරිභෝගය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යමෙක් මෛත්‍රියේ ප්‍රගුණ කරන්නේ නම් මේ විදිය නෙමෙයි මේ ගැන කවර කතාද මේට ඇදී අනන්ත අප්‍රමාණ ආනිසංස ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෛත්‍රී ආනිසංස සූත්‍රයේ සුඛං සුපති ධාන සමාපත්තියකට සමවැදුණාක් මෙන් සුවසේ නිදා ගන්නවා. සුඛං පටිබුද්ධති නෙළුම් මලක් පිබිදෙන්නාක් මෙන් මනාකොට පිබිදෙනවා. අවදි වෙනවා. න පාපකං දුපිනං පස්සති බයේතන තැති ගැනෙන තිහින පෙනෙන්නේ නැහැ චෛත්‍ය වඳින්නාක් මෙන් බුද්ධ පූජා කරන්නාක් මෙන් බණාසන්නාක් මෙන් හොඳ හීන තමයි මෛත්‍රී භාවනා කරන තැනත්තාට පෙනෙන්නේ මනුස්සානං පියෝ හෝති ගැලෙහි බඳ ලැම දෙහි සැලෙන මුතුමලක් මෙන් හිසේ පැළඳ මල් දමක් මෙන් මිනිස්යන්ට ඊ타ත්ම ප්‍රිය භාවයටපත් වෙනවා. අමනුෂ්‍යානං ප්‍රියෝ හෝති. මිනිස්යන්ට ප්‍රියවන්නේ යම්සේද එසේම විසාක තෙරුන් මෙන් අමනුෂ්‍යයන්ටත් ප්‍රියතාවයටපත් වෙනම විසාක තෙරුන් කලක් සිතුල්පව්වේ වැඩ ඉඳලා මෛත්‍රී භාවනා කරමින් යන්න හදනකොට එක් දේවතා දුවක් අඬලා පුණහන්තේව නවතා ගත්තා දෙවියෝ වුණෝ මෛත්‍රී කරමින් වාසය කරනවා උන්වහන්සේ ඉන්නකොට කියලා උන්වහන්සේ මෛත්‍රී භාවනා කළේ ඒ වගේ අමනුෂ්‍යයන්ටත් පිතා ප්‍රියතාවයටපත් වෙනවා මේ මෛත්‍රී භාවනා කරන තැනැත්තා දේවතා රක්ඛන්ති අම්මලා තාත්තලා දරුවන් රකින්න වාගේ දෙවියෝ ආයව ආරක්ෂා කරනවා නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති මෛත්‍රී භාවනා කරන තැනැත්තාට ජින්නෙන් විෂ වර්ග වලින් ආමුද වලින් උපද්‍රව පැමිණෙන්නේ නැහැ සුවටං චිත්තං සමාධියති. මෛත්‍රී වඩන්නාගේ සිත වහාම ශනේකින් සමාධිමත් වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. තරහ ගිය විට මුහුණ පලි වේලා අවලක්ෂණ වෙනම මෛත්‍රී වඩන්නාගේ මුහුණ ඊටාම ප්‍රසන්නතාවයට ලස්සන බවට පත් වෙනවා. අසම්මූල්හෝ කාලං කරෝති මෛත්‍රී වඩන්නට මුලාවටපත් වූ මරණයක් වෙන්නේ නැහැ. නින්දට වැටුණාක් මෙන් ඊ타මත්ම සිහිනුවණින් යුතුව මරණයටපත් වෙනවා. උත්තරින් අපපට විජ්ජන්ත බ්‍රහ්ම ලෝකෝපගෝති. මෛත්‍රී සමාපත්තියට මැත්තේහි රහත් නොවියේ නම් නිදා පිබිදයක් මෙන් බඹලව උපදිනවා. මෙතෙක් විස්තර කරන ලද ආනිසංස 11න් 10ක්ම මෙලොවදී අපට ලබන්න තියෙන ආනිසංස මේ අනුව බුදුදහම පරලොවට පමණක් නෙමෙයි මෙලව ආනිසංස ලබන එදින එදිනෙදා අස්පනා පිට විපාක ලබා දෙන සාන්ත ධර්මයක් පරම සත්‍ය ධර්මයක් හැටියට සැලකන්නට ඕන. මේ බුද්ධ ශාසනයේ දක්ෂිනාර්ය පුජ්‍යලයන් අතුරෙන් අගතනතුරු ලැබිය සුභිත තෙරුන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ ආදී අනෙක් අයත් දක්ෂිනාර්ය භාවයෙන් යුක්තයි. නමුත් මේ සුභූති තෙරුන්ගේ විශේෂත්වයක් තියෙනවා. උන්වහන්සේ මෛත්‍රී භාවනා කරලා රහත් උනේ පින්ඳ පාත වැඩියහම gedara අය ආහාර පාන ගේ ඇතුළේ ඉඳලා පිළියෙල කරගෙන එනතුරු උන්වහන්සේ මිදුලේ මෛත්‍රී සමාපත්තියට සමවදිනවා මෛත්‍රී ධානයෙන් නැගිටලා තමයි උන්වහන්සේ දාණය පිළිගන්නේ ඒ නිසා උන්වහන්සේට දෙන දාණය අනන්ත අප්‍රමාණ ආනිසංස ලැබෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ සුභූති තෙරුන් වහන්සේට අග්‍ර දක්ෂිනාර කියන තනතුරත් ලැබලා දුන්නා. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ සත්වසක් මෛත්‍රී භාවනා කරලා කල්ප හතක් පමණ බඹලව විසූ බවත් 36 වාරයක් සක්දේව් රජ වූ බවත් 34 වාරයක් සක්විති රජ වූ බවත් ඉති උත්තක පාළියේ දක්වලා තියෙනවා. මෙතෙක් මේ ප්‍රකාශ කරන්නට යෙදුනේ මෛත්‍රී භාවනාවෙන් කෙරෙන ලැබෙන ආනිසංස ඒවා තව බොහෝ තියෙනවා මේ කාලය තුල හැම එකක්ම විස්තර කරන්නට බැහැ අතිරේක විස්තර මෛත්‍රී භාවනා පිළිබඳව තවත් කියාදිය යුතු ගැටි විස්තරයක් තියෙනවා මෛත්‍රී යන්නේ අරතය මෙජ්ජතිති මෙත්තා සෙනෙහි හැතේතේ යත්තු මෛත්‍රියේ යන්නේ අදහස ස්නේහ කර යන්න සංහාව නිසා ස්නේහේ ඇති වෙනවා මෙහිදී අදහස් කරන්නේ තණ්හාව ඇසුරු කළ ස්නේහයක් නොවේ සත්‍යයන් පිළිබඳව ව්‍යාජ ව්‍යාපාද වශයෙන් පහළ වෙන රළු කටුක බවට විරුද්ධ වූ නෝන පූර්වාංගම කොට ඇති වෙන ඥාන සංප්‍රයුක්ත ස්නේහය. එය කුසල පක්ෂයේ භජනය කරනවා. මෛත්‍රී ලක්ෂණාදිය මෛත්‍රී ලක්ෂණේ හිතාකාර පැවැත්මයි සත්වයන්ට හිත චරණාකාරයේ පැවැත්මයි රසේ හේවත් එයින් කෙරෙන කාර්ය සත්වයන්ට හිතවට සැලසීමයි එළඹ සිටින ආකාරය ආඝාතයේ හේවත් තරහ නැති බවයි අමනාප සත්වයන්ගේද ප්‍රියමනාප බව දක්නා වූ යෝනිසෝ මනසිකාරය මෛත්‍රියේ පදනමයි ව්‍යාපාදයේ යටපත් වීම වශයෙන් සංසිඳීම සංසිඳීම මෛත්‍රියේ සම්පත්තියේ හේවත් අභිවෘද්ධියයි. සංහා ස්නේහය පහළවීම මෛත්‍රියේ විපත්‍යත් හේවත් විනාශයයි. රාගයේ මෛත්‍රී මුහුණුවරින් එන වංචා කිරීම. මෛත්‍රියට සතුරෝ පුරුෂයෙකුට ළඟම හැසිරෙන සතුරෙක් මෙන් සත්‍යයෙන්ගේ ගුණ දර්ශනය කිරීම වශයෙන් රාගය වංචා කරනවා ඒ නිසා රාගය ආසන්න සතුරෙක් වහාම මෛත්‍රියේ සිතින් ඉවත් කර රාගයට ඉඩ ලබා ගන්නවා ඒ නිසා මෛත්‍රිය රාගයෙන් ආරක්ෂා කරගත යුතුයි පුරුෂයාට වනගානවල සිටින සතරෙක් මෙන් ව්‍යාපාදයේ තමයි මෛත්‍රියට දුර සිටින සතුරා මෛත්‍රියේ මුලැමැදාග සත්වයන්ට හිත වඩපතමින් පවත්නා කුසල ඡන්දේ මෛත්‍රියේ මුලයි. නේවරණාදී කෙලසුන්ගේ ප්‍රහාණය මෛත්‍රියේ මැදයි. අර්පණා සමාධියේ මෛත්‍රියේ කෙළවරයි. සත්ත්ව පුජ්‍යල හැටියට සම්මුති වශයෙන් අරමුණු කිරීම ආරම්මණය. මෛත්‍රියේ අරමුණ උපචාරේවා අප්පනායවා පත්තාය ආරම්මන වඩ්ඩණං උපචාර සමාධියට හෝ අර්පණා සමාධියට පැමිණීමෙන් අරමුණේ වැඩිමගේ මේ කියමනට අනුව උපචාර සමාධියේ සිටම අරමුණ ව්‍යාප්ත කොට මෛත්‍රියේ පැතිරවිය හැකියි. යම්සේ දක්ෂ ගවියෙක් සීසායත කොටස වෙන්කොට සීසායුද එක්කාම එමෙන් එක්කාවාසයක් වෙන්කොට මේ ආවාසයේ සිටින සත්‍ය වෛර නැති වෙත්වා යනුවෙන් මෛත්‍රියේ අරමුණ වැඩි යුතුය. අනතුරු ආමාත හෝ ගෙවල් 10 දක්වා මෛත්‍රී අරමුණ වැඩි යුතු එක් වේදියක සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා මේ ගමේ අසල ගම්වල මේ දිස්ත්‍රික්කයේ මේ පළාතේ මේ රටේ අවට රටවල් වල මුළු ලෝකයේ මුළු සත්වල සීලම සත්වයෝ වෛර නැති වෙත්වා යනුවෙන් මෛත්‍රී අරමුණ වඩන්නට ඕන මෙතෙක් වේලා මෛත්‍රී භාවනාව පිළිබඳ විස්තර කර දුන්නා. හැමදෙනා මේ ගැන හොඳින් කල්පනාවට අරගෙන මෛත්‍රී ගුණ වැඩි දියුණු කරගන්නට ඕන. මෛත්‍රියෙන් පමණක් අපට මාර්ගඵල ලබන්නට බැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ වදාරලා තියෙන හැටියට දිට්ඨින්ච අනුපගම් අවසානයේදී සත්‍තබොජ්ජල දෘෂ්ටි අත්තර දාලා හිටන් නාම රූප ආදී වශයෙන් විදර්ශනාවට බැහැලා ඕන නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා හැමදෙනාම මෛත්‍රී භාවනාත් කරලා ඒ ආනිසංසත් ලැබමින් විදර්ශනා භාවනාවටත් බැහැලා භාවනා මනසිකාරයේ පවත්තලා ඒ සත්‍ය විසුද්ධිය ආදී ක්‍රමයට ඉදිරියට ගිහිල්ලා අවසානයේදී සියලු සසර දුකෙන් අත මිදලා ඒ ශාන්ත අමාමහ නිවන් දකින්නට ප්‍රාර්ථනා කරගන්නට ඕන සෝවාන් ආදී මාර්ගඵල ලැබමින් උතුම් ධර්මාභෝධය ලබා ගන්නට ඕන කියන අදිස්ථානයේ බලාපොරොත්තු හැමදෙනාම ඇති කරගන්නට ඕන